උපකාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සදහම් සරණ යමි নমස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේ තිසරණ සරණ යමි සාදු සාදු සාදු පින්වත්නි මට මේ මගේ ජීවිතයේ ධර්මයේ සොයාගෙන ගියපු කාලේ මට මුණ ගැහුණා ඊතා උතුම් ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ දැන් අපවත් වෙලා උන්වහන්සේගේ නම අමතක වීසී කියලා අහලා තියෙනවද දන්නේ උන්වහන්සේට මම මුළු හදවතින්ම ආදර ගෞරව දක්වනවා උන්වහන්සේගේ පින්තූරයක් මම ළඟ තියාගෙන තිනවා ඉතින් උන්වහන්සේ මට පරණ ගාතාවක් ඉගැන්නුවා බෝධි වන්දනාවක් මම ඒක පොතේ දාලා තියෙනවා කලින් පොතේ දැම්ම හැබැයි සිංහල පරිවර්තනයක් දාලා තිබුණේ නෑ මම මේක දැම්මා ඒකේ සිංහල පරිවර්තනේ හරි ලස්සනයි මේ පරිවර්තනේ. මේ බලන්න 80ට මං කිව්වම කියන්නේ වජිරාසන මත වැඩ හිඳ විදුරු නැන බලින් සපිරුණු නුවන විහිද වූ සද්දා වන්දිමි මම් බෝධි මූලයේ සෙවණිදී සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ යතමයාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවණ ලැබූසේක දිවස් මැදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් ලක්ෂ එය මෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් හේතුඵල දහම් විමසා මහා විදුරු නැන බලයෙන් ඇතිතතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක මෙහි වැඩහිඳ බුද්ධ භූමියේ මහා විදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනි දුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කළේ ඒ උතුම් බෝධි නුවණට මම නැමී වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සමවිට පහන් වන්දනා කරම් ඊළඟට සම්බෝධි චෛත්‍ය වජිරාසනයේ වඳින ගාථාව සිංහලට හරවලා තියෙනවා ඒකේ තියෙන්නේ මෙහිම වාඩි වී වජිරාසනේ මත වීරියෙන් දිනු බුදුරජාණෙනි නේක දොස් ඇති සියලු කෙලෙසුන් නසා ජයගත් මුනි රජාණෙනි නසා ඥාන බලයෙන් යුතුව සම්බුදු බවට පත්තු සිහ රජානිනි බෝධිචේතිය වන්දිමි සිරසින් බෝධි

සමහර අය දඹදිව වන්දනාවේ යන්න අතරමඟදී අසනීප වෙනවා. සමහර අයට වන්දනා ගමන යද්දී මොකක්ද මොකක් හරි අසමගියක් එක්ක ප්‍රශ්නයක් ඇති වෙනවා. සනසිල්ලේ වන්දනා කරගන්න හැමෝටම ලැබෙන්නේ නැහැ. දඹදිව වන්දනාවේ යන අයට ගියත් දන්නේ නැහැ. බුද්ධ ගයාවේදී මං ඇහුව එක ආච්චි කෙනෙක්ගෙන් ආච්චි කොහෙද ඉන්නේ කියලා. ලුම්බිනි කිව්වා. එතකොට බුද්ධ ගයාවේ ගියාගිට ආච්චි දන්නේ නැහැ බුද්ධ ගයාවේ බව. ඉතින් කොහොමද මේ පින් රැස් කරගන්නේ? ඉතින් මේ නිසා වන්දනාව යන්න කලින් හතර පහ වතාවක්වත් මේක කියවන්න ඕනේ. මේ පොත් වහන්සේගේ මම ලියලා තියෙනවා සමහර pāli ගාථා දාලා තියෙනවා. මම මේක විශේෂ විදිහකට කල්පනා කරලා හදපු පොතක්. විශේෂයෙන්ම දඹදී වන්දනාව ශ්‍රද්ධාවෙන් වන්දනා කර. තනියම වඳින්න පුළුවන් හැටියට. මේක හොඳට සිංහලෙන් බුදුගුණ කියලා හිතලා වන්දනා කරන්න පුළුවන්. අනික අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ තනියම වඳින්න. අනුන් වන්දුණුකම් බලාගෙන නොසිට තමන් තනියම බුදුන් වදින්න පුරුදු වෙන්න ඕනේ. තමන් තනියම පිරිත් කියන්න පුරුදු වෙන්න ඕනේ. තමන් තනියම මේ බුදුගුණ සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ පාඩුවේ පැත්තකට ගියා, වාඩි වුණා. සිත තැම්පත් කරගත්තා. ලස්සනට වන්දනා කළා. ඊළඟට බුදු ගුණ සිහි කළා. ඉතින් මම මේකේ අපි මුලින්ම දඹදී වන්දනාව යද්දී කවි ටිකක් ලිව්වා මං කෝච්චි යන ගමන් ලියපු කවි. ඒක හරි ලස්සනට ලියුණා. ඊළඟට ශ්‍රද්ධාව ඇති කරගන්න පරිවර්තන දාලා තියෙනවා ශ්‍රද්ධාවන්ත කෙනෙක් කරන්න ඕන දේවල්. ඊළඟට කොඩි හදන හැටි දාලා තියෙනවා. කොඩි වල බඩි ලියන්නේ නැතුව නැත්තම් කොඩියේ පුරාවට යාගේ ඇඩ්‍රස් එක ලියනවා. ලියලා ගිහලා එල්ලනවා. ඉතින් ඒ වගේ අර බොහොම මේ බාලාංශ පන්ති වැඩ නැතුව මේ ලස්සනට කරන්න කියලා මම කොඩිවල සටහන් කරන්න ඕන දේවල් දැම්ම. පින්වත්නි මේකයි විශේෂත්වය. අපි අපිට ලැබිලා තියෙන ජීවිතයේ මේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවහම මන්ද මට නම් විශ්වාස නැහැ. දැන් බලන්න හිතපු පිරිසකටද මේ බුත්තල පහර දීම මේ මේ පවකාර මිනිසු කරපු වැඩි අර අහිංසක පිරිසක් ඒ ඒ අය හීනින්වත් හිතපු පිරිසකටද මේ ත්‍රස්තවාදී ගොදුරු වෙන්නේ. එහෙන් එහෙමයි. ඊළඟට මේ ජීවිතේ ඉස්සරහට අනාගතේ වුණත් අපිට මේ ලুকু ආරක්ෂාවක් මේ ලෝකේ නැහැ. දැන් මේ දවස්වල කෑ ගහනවා මේ අනාගතයේ අර අයිස් කඳු ඔක්කොම දී වෙන්න පටන් අරගෙන කොළඹ පවා ඉස්සරහට යට වෙනවා කියලා. ඊළඟට මේ ලෝකේ රස්නි වැඩි වෙගෙන යනවා. ත්‍රස්තවාදී වැඩි වෙගෙන යනවා. එහෙන් අර පරමාණු ආයුධ හදන්න රටවල් පිස්සු වැටලා ඉන්නවා. මේ ඔක්කොම මැද්දින් අපිට මනුස්ස ජීවිතය ලැබිලා තියෙනවා. අපි මොකද්ද කරන්න ඕනේ? එකම ආරක්ෂාව තියෙන්නේ මම දකින්නේ චතුරාර්ය සත්‍යම අල්ලන්න බලන්න. පින් කරන්න දැන් හැමෝටම සල්ලිත් නැහනේ. සල්ලි තියෙන කෙනා පින් කරන්න ඕනේ සල්ලි වලිනුත්. ඉතින් ඒ වගේම දැන් අද මෙහි රැස්සලා ඉන්න අය ධනවත් පිරිසක් ඉන්නවා සමහර සද්ධාවන්ත පිරිසක් ඉන්නවා. හොඳට මේ ශ්‍රද්ධාවෙන් වේදම් කරන පිරිස් මෙතන ඉන්නවෙවිලා. හොඳට සිල් රකින්න පිරිස් භාවනා කරන පිරිස් ඇවිල්ලා ඉන්නවා. හැමෝම මහන්සි ගන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන්න. දැන් මට මතකයි රේවත හඳුරු කියපු කතාව. රේවත හඳුරු මට ওই සිද්ධිය කිව්වා අර හාමුදුරු කෙනෙක් ගිහිලා තියෙනවා මේ ඉන්දියාවේ ලංකාවේ මොන හරි ප්‍රශ්නයක් වෙලා. ඒ හාමුදුරු කියවලු රේවත හඳුරුන්ට හාමුදුරනේ මම ගිහිල්ලා කෝච්චි බෙල්ල තියෙනවා කියලා. ඒ හාමුදුරු තමයි රේවත හඳුරු තමයි හාමුදුරු බේරලා තියෙන්නේ. ඒ නිසා සමහර අයට මේ වගේ ප්‍රශ්න එනවා. දැන් අපිට එහෙම සිතවිලි ආවේ නැත්තේ අපි ධර්මයේ තියෙන නිසා. ධර්මයේ විසින් ඒ කෙනා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කෙනෙක් හිතන්නේ ධර්මයේ හැසිරෙන කෙනාට ප්‍රශ්නේ ඉන්න බෑ කියලා. ඒක වැරදි. ධර්මයේ හැසිරුණත් නැතත් මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ධර්මයේ තිබුණොත් විතරයි යාට හිත හදාගන්න පුළුවන්. ධර්මයේ නැත්තම් යා ප්‍රශ්නෙත් එක්ක ඇඹරිලා යනවා. යා ප්‍රශ්නෙත් එක්කම අමාරු වැටෙනවා. ප්‍රශ්නෙත් එක්ක යා පසුතැවිතේ වෙනවා. ඉතින් ඒ නිසා අපිට මෙන්න මේවා අපි ඇති කරගන්න ඕන දේවල්. එකක් තමයි අපිට අපේ හෘද සාක්ෂිය චෝදනා කරන්නේ නැත්තම් ඒක කොටසක් හරි. තමන්ට තමන්ගේ හෘද සාක්ෂිය චෝදනා කරන්නේ නැත්තම් ඒක කොටසක් හරි. ඊළඟට ගෙවන කාලෙන් Taman යම්කිසි ධර්මයක් අල්ලගන්න කල්පනා කරනවා නම් ඒ කොටසත් හරි. ඊළඟට හදිසියෙවත් අපේ ජීවිතවලට කරදරයක් වුණොත් ඒ වෙලාවට අපිට ඔක්කොම අතාරින්න පුළුවන් නම් ඒ කොටසත් හරි. ඊළඟට අපි දන්නවනම් මේ ඔක්කොම අතාරිනකට අපි ගිහින් උපදින්නේ දෙවියන් අතර කියලා. ඒ කොටසත් හරි. ඊට පස්සේ අපි දන්නවා නම් ආයෙමත් අපිට ධර්මයේ මුණ ගැහෙනවා කියලා. යා මේ ජීවිතයේ ධර්ම හොයාගෙන යනවා වගේ මෙතනට ගිහිල්ලත් ධර්මයේ සොයාගෙන යනවා. ඉතින් මේක ලීසි නෑ. මේ කතා කළාට ලීසි නෑ. මේකට ඕන කරනවා පින්වත්නි. අපිට ඕන කරනවා අපේ ජීවිතය ගැන තමන්ගේ වගකීම තමන් බාරගෙන ඉන්න. තමන්ගේ වගකීම තමන් බාර ගන්න ඕනේ. බහලා තියෙන බුද්ධ දේශනාවල තියෙනවා අත්තාහි ආත්තනෝ නාතෝ. ඒකයි මේ කියන්නේ. තමාගේ වගකීම තමන් බාර ගන්න ඕනේ. තමන් බාර අරගෙන තමන්ගේ ආරක්ෂාව ඇති කර ගන්න ඕනේ. මම මේ විශේෂයෙන්ම දඹදී වන්දනා පොත ලිව්වෙත් ඒකමයි. මොකද සමහර විට සමහර අම්මලා යනවා උහි වැඳගෙන සද්ධාව නැහැ. ශ්‍රද්ධාවක් නැහැ. හරි පැහැදිලි දැක්කහම. ඔහි ආතභූත වෙලා යනවා. අන්තිමට කියන්නේ අපි දමදිව ගියා කියලා නමුත් හරියටම අවබෝධයෙන් කරපු පිනක් නැහැ. මේ නිසා අවබෝධයෙන් පිනක් කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. මම තව පොතක් ලියුවා. හැබැයි කවුරුත් හිතපු නැති පොතක්. ඒ පොතේ නම තමයි කවුද ඔයාලට මෙතරම් බොරු කිව්වේ? මේ පොතේ මම ප්‍රස්තාවනාව ලිව්වා ඒ මේක ප්‍රස්තාවනාවේ අතරමැද මම ලිව්වා ඒ සත්‍ය අතර චතුරාර්ය සත්‍යය anu සනාතන සත්‍යයකි ඒ අවබෝධ කළ යුතු අවබෝධ කළ හැකි සත්‍යයකි රැකවරණය ලැබෙන සත්‍යයකි ලෝක කිසිවෙකුටත් එම සත්‍ය බැහැර කොට වෙනස් සත්‍යයක් ඉදිරිපත් කළ නොහැකිය. ඊතරම් මේ සත්‍යයයි. ඒට ඇති බාධාව බොරුව මිස සත්‍ය නොවේ. මේ පොත කියවද්දී මනුස්ස ජීවිතේ වෙලාගත් බොරු කොතෙක් තිබේදයි ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත. එමෙන්ම බොරුවකට හසු නොවි සත්‍ය පාසන්නට නම් සත්‍ය තුල රැඳී සිටින්නට නම් ඔබ ඉගෙනගත යුත්තේ සත්‍යමයි. ඒ සත්‍ය තිබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ පමණි. ඒ ධර්මයේ හොඳින් ඉගෙන ගන්න එවිට මා පවසන්නේ බොරුවක් නොවන බව ඔබටම පසක් වේවි. ඊළඟට මම ලියලා තියෙනවා ධර්මයේ බබලන යුගයේ මාර්ගඵල උපදවාගත් බොහෝ ශ්‍රාවකයෝ සිටියහ. නමුත් දැන් ඒ සියල්ලම උඩු යටි කුරු වී ගොස් බොහෝ කල් ගත වී හමාරයි. එනිසා දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිළිබඳව කතා කිරීම පවා බොරුව තුල ජීවත් වන අයට බලවත් හිස රදයක් බවට පත් වී ඇත. ඊතරම් බොරුව රජ කරයි. බොරුව වෙනුවෙන් සැදී පැහැදී සිටින්නට පෙරමුණගත් පිරිස ගිනිය නොහැකි තරම්ය. සත්‍ය වෙනුවෙන් තිබෙන්නේ හුදකලා අඩකි. එහෙත් සත්‍ය වනාහි සත්‍යමයි. බොරුව වනාහි බොරුවමයි. බොරුවම ස්ථාපිත කිරීම පිණිස බොහෝ ආයතනයන් සැදී පැහැදී සිටින හේයින් බොරුවට අනුබල ලැබෙන හේයින් බොහෝ විට ජයගන්නේ සත්‍ය නොවේ. එනිසා බොරුව ජයගෙන සත්‍ය පාගා සිටින ලෝකයේ සත්‍ය කැමති සත්‍යවාදියා දුකසේ හෝ ඒ සත්‍යය රැකගත යුතුය. සත්‍ය උදෙසා ඔහුගේ කැපවීම සනාතන ජීවිතයක සුන්දරත්වය මතු කරයි. ඉතින් මේ නිසා පින්වත්නි මේකේ තියෙන්නේ සත්‍ය මේකේ තියෙන්නේ බොරු ටික හැබැයි ඔක්කොම. මේකේ තියෙන්නේ මේක අමුතුම මාධ්‍ය පොත කියවලම බලන්න. පින්වත්නි අපි විශේෂයෙන්ම කල්පනා කරලා අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ සාර්ථක කරගන්න වුවමනා කරන දේවල් අතර ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ධර්මයෙන් අපි අපිව තේරුම් ගන්නවා නම් විශේෂයෙන්ම පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ අපි සිත ගැනයි. සිත කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධහමෙන් හටගත්තු දෙයක්ද නැද්ද? හේතුඵල ධහමෙන් හටගත්තු දෙයක්. ඇස වගේ, කන වගේ, නාසය වගේ, දිව වගේ. නමුත් අපට තේරෙන්නේ හිත කියන එක හේතුඵල ධාමෙන් අටගත්තු දෙයක් වගේද නැත්නම් මම කියලාද මම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මම කියලා ගන්න ආසම නම් ඇඟ ගන්න මම කියලා මම කියලා ඇඟ ගන්න කිව්වා ඇයි ඇඟ ළඩ වෙනවා පේනවා ඇඟ වයසට යනවා පේනවා ඇඟ දිරනවා පේනවා මැරෙනවා පේනවා. හිත මම කියලා ගත්තට අපිට හිතේ ස්වභාවය අල්ලන්න බෑ. මොකද හේතුව අරමුණක් අරමුණ පාසා මේ සිත වෙනස් වෙනවා. එහෙමනම් පින්වත්නි මේ වෙනස් වෙන සිත අපිට ධර්මයේ තුලට හසුරව ගන්න පුළුවන් නම් අමාරුවෙන් හරි මේ වෙනස් වෙන සිත ධර්මයේ පිහිටුවා ගන්න පුළුවන් නම් මේ සිත දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දියුණුව කියලා සැලකන්නේ ගෙයක් දොරක් ලැබීම, ඉඩකඩම් ලැබීම, යාන වාහන ලැබීම. නමුත් අපි ළඟම තියෙනවා දියුණු කරන්න පුළුවන් එකක්. ඒ තමයි සිත. සිත දියුණු කරන්න අමාරුයි. ඒ අමාරු වෙලා තියෙන්නේ මක් නිසාද? සිතට එකතු වී තිබෙන දේවල් නිසාය. එතකොට සිත දියුණු කරන්න බාධා වෙලා තිබෙන්නේ බාහිර ප්‍රශ්නයක් නිසා නෙමෙයි. කුමක් නිසාද? සිතට එකතු වෙලා තියෙන දේවල්. මොනවද සිතට එකතු වෙලා තියෙන දේවල්? ඊර්ෂ්‍යාව, තරහ, වෛරය, එකට එක කිරීම, අසහනය, මාන්නය. මේව නෙමෙයිද? මේවා සිතට එකතු වුණාට මේවා සිතේ කොටස් නෙවෙයි. සිත පිරිසිදුයි. නමුත් දැන් අපිට වෙලා තියෙන මොකද්ද කාලයක් තිස්සේ මේක හිතේ ඇතුලේ තිබිලා තිබිලා තිබිලා දැන් අපිට වැටහෙන්නේම මේ හිත කෙලෙස් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා වගේ. ඇයි අපිට ලේසියෙන්ම තරහ ඇති කරගන්නවා කියන එක කරන්න පුළුවන්. දැන් අපි බලමු ඔබට බය කරනවා කියන එක ලේසියෙන් කරන්න බැරිද? ඔබ බය කරනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන්. ඔබව තරහ ගස්සන එක ලේසියෙන් කරන්න පුළුවන්. ඔබව හිනස්සන එක ලේසියෙන් කරන්න පුළුවන්. එතකොට ඔබව රවට්ටන එක ලේසියෙන් කරන්න පුළුවන්. ඔබට යම්කිසි දෙයකට ආසාව ඇති කරලා දෙන එක ලේසියෙන් කරන්න පුළුවන්. ඔබේ සිත සමාධිමත් කරලා දෙන එක කරන්න අමාරුයි. ඔබට අවබෝධයක් කරලා ගෙනියන එක කරන්න අමාරුයි. යමක් වටහලා දෙන එක කරන්න අමාරුයි. එහෙනම් බලන්න මේ හිතේ ස්වභාවය. හැබැයි මට මේ හිතේ ස්වභාවය ගැන තේරුම් ගනිද්දී තේරුම් ගියේ ඉස්සරහට අපිට තව අමාරු වෙනවා. ඒ කියන්නේ අනාගතයේ අපි ආයේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේක කරන්න කල්පනා කළොත් බැලූ බැලූ තැන ඒකේ පහක් පේන්නේ නැහැ. අමාරුවක් පේන්නේ. පහසුවක් ලබා ගන්න නම් අපිට කරන්න තිබෙන්නේ මේ දැම්ම වීරිය අරගෙන අපි කිසි උත්සාහයක් ගන්න ඕනේ සිත කුසලයේ පිහිටවන්න. මේකට අපිට කරන්න තියෙන ලොකුම වාසි සහගත දෙයක් තමයි බුදු ගුණ සිහි කිරීම. බුද්ධානුස්සතිය මාරු දෙයක් නෙමෙයි. බුද්ධානුස්සතිය කරන්න පුළුවන්. ඊළඟට ඒ බුද්ධ දේවල් ධර්මයේ සිහි කිරීම. හැබැයි මේකේ තියෙනවා පොඩි ගැටලුවක්. ඒ තමයි අපිට මේ එක දිගටම එක දියක් දිගින් දිගටම සිහිර ගන්න තියන්න තියෙන අමාරුව. ඒකට බාධා වෙනස පවතින්නේ මොකද්ද? පංච නීවරණ. පංච නීවරණ කියන්නේ එක්ක එක දිගට අපි මේක කරන්න පටන් ගන්නකොට නිදිමත එනවා. එතකොට හිතේ තරහක් ඇති වෙන්නේත් නැහැ. ආශාවක් ඇති වෙන්නේත් නැහැ. බාහිර පස්ස යන්නේත් නැහැ. හැබැයි හිත නිදිමත වෙනවා කියන්නේ හිත හැකිලෙනවා. ඒත් හිත හැකිලෙනකොට අපිට මේ හිත පිහිටුවා ගන්න අමාරුයි. එතකොට හිත මෙනෙහි කරන්න පටන් ගත්තට පස්සේ ඊළඟට එන අරුපුදි තමයි හිත විසිරෙනවා. ඒක ඊළඟ එක. එහෙමනම් මේ හැමතිස්සෙම ධර්ම මාර්ගයේට වාසියක් නොව හැමතිස්සෙම තියෙන්නේ අවාසියක්. ඉතින් මේ අවාසියක් තියෙන බව තේරුම් අරගෙන අපිට අපිට යම්කිසි ප්‍රමාණයකට මේක ප්‍රගුණ කරගන්න පුළුවන්කම තියෙනවා පින්වත්නි. අපිට මෙන්න මෙහෙම කිරීමෙන්. ඒ තමයි හැමතිස්සෙම සිහියෙන් ඉන්න ඕනේ. අකුසල් බැහැර කර කර. අකුසල් බැහැර කර කර ඉන්න ඕනේ. අකුසල් බැහැර කර කර ඉන්න නම් අපි පුරුදු වෙලා ඉන්න ඕනේ මේ ජීවිතේ අනිත්‍යයි කියන කාරණේ තේරුම් ගන්න. අනිත්‍යය කියන කාරණේ තේරුම් ගන්න පුරුදු වෙලා හිටියේ නැත්නම් අපි හැමතිස්සෙම අර මම වටාම කැරකෙන්න පටන් ගන්නවා. දැන් ජීවිතේ අපි ගත්තොත් මම මේ ධමපදයේ හතරවෙනි කොටස පරිවර්තනය කරන්න පටන් ගත්තාම මට තේරුණා ලස්සන කතාවක් මට හම්බුණා. පතිපූජිකා කියලා. බුද්ධ කාලේ එක ගෑනු ළමෙක් පොඩි කාලේ අවුරුදු 3-4 දී යාට පෙර භවයේ මතක් වුණා. ඒතර යා පෙර භවයේ ඉඳලා තියෙන තවතිසා දිව්‍ය ලෝකේ මාළභාර කියන දිව්‍ය පුත්‍රයාගේ බිසවක් වෙලා. දැන් මේ පොඩි ළමයට මතක් වුණා මේක. ගෑන් ළමයි. ඉතින් මේ ළමයා අවුරුදු 16 දී විවාහ කරලා දුන්නා. දැන් මෙයා කරන්නේ හැමදේම කියනවා මම මනුස්ස ලෝකෙට ආවට මං ඉන්න ඕනේ තැන මෙතන නෙමෙයි මගේ මහත්තයා ඉන්නේ මේ මනුස්ස ලෝකේ නෙවෙයි කියකි දැන් මෙයා කියන. දැන් මෙයා දාන දෙනවා. දාන දෙනකොට ස්වාමීන් වහන්සේලාට දාන දෙනවා. රහතන් වහන්සේලාට දන් දෙනවා. දන් දීලා මෙයා කියනවා ස්වාමීනි මට මගේ ස්වාමියා ළඟ උපදින්න ලැබේවා. ස්වාමීන් වහන්සේලා මොකද්ද ඔයා මේ කියන්නේ දුව? ස්වාමීනි මම තවතිසා දිව්‍ය ලෝකේ ඉඳලා මේ ආවේ. මට ආයේ එතනට යන්න ඕනේ. කියලා මෙයා දිගටම පින් කර කර දැන් මෙයා කළේ එක දෙයයි. මොකද්ද කළේ? හොඳට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතුව හිටියා. පංචශීලයේ ආරක්ෂා කරගෙන හිටියා. හොඳට දානි දුන්නා. ඉතින් මෙයා විශේෂයෙන්ම දානශාලාවක් ලස්සනට හදලා ඊගාලිති ග්‍රහතන් වහන්සේලා හැමතැනම වැඩ හිටියා. ඉතින් ග්‍රහතුන්ට දම්පැන් පූජා කළා. හදිසියෙම මෙයාට පපිය අමාරුවක් හැදෙලා මැරුණා. ඉපදුනා හිටපු තැනම. දිවි පුත්‍රය ඇහුවා උදේ දැක්කේ නෑ නේ ඉන්නවා. කොහෙද උදේ ගියේ කියලා ඇහුවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙට වරුවයි. දැන් මනුස්ස ලෝකෙටත් ඇවිල්ලා සිල් රැකලා කසාදත් බැඳලා පුතාලා හතර දිනකුත් හම්බ වෙලා ඊට පස්සේ දම්පැන් ඔක්කොම දීලා ගිහිලා ආයි උපන්න ඒ දෙවියන් ළඟම වරුවයි. ඉතින් කිව්වා මම මනුස්ස ලෝකේ ඉපන්නේ. මම මේ මල් කඩකඩ සිටිද්දි චුත වුණා. අන් කට්ටිය තාම යාළු ටික මල් කඩනවා. ඊට පස්සේ එතනම ගිහිල්ලා උපදුනා. මාල බහර කියන දෙවියන් ළඟ. ඊට පස්සේ ඉතින් ඇහුවා මේ මනුස්ස ලෝකේ මිනිසුත් මේ අපි වගේ මේ ඉන්නොත් නෑ කියලා. කොච්චර කල් මිනිස්සු ඉන්නවද කියලා ඇහුවා මේ මේ දෙවියන් මිනිස්සු වැඩි වුණොත් අවුරුදු 100ක් ඉන්නවා කිව්වා. එතකොට දෙවියා කිව්වා මොච්චර පුංචි කාලයක් දෙන්නේ. එච්චර ටික දවස්ද මිනිස්සු ඉන්නේ කියලා ඇහුවා. එතකොට අර දිව්‍යාංගන අපෝ ඒ වුණාට මිනිස්සු හිතාගෙන ඉන්නේ අසංකේය කල්පලක්ෂයක් ආයුෂ තියෙනවා කියලා. මිනිස්සු හිතාගෙන ඉන්නේ කවදාවත් මැරෙන්නේ නෑ කියලා. එහෙමයි කිව්වා මිනිස්සු හිතාගෙන. පින් කරනවද කියලා නිතර නිතර නෑ එහෙම නෑ කිව්වා. මේ බුද්ධ කාලයේ පරිසරය. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ පතිපූජිකාව මැරුණා. ඈ කොහෙද දන්නේ? නෑ දැන් ඈ ස්වාමියා ළඟ ඉන්නවා කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දන්නේ ස්වාමියා කිව්වහම මනුස්ස ලෝකේ ස්වාමියා. නෑ නෑ ස්වාමිනේ ඒ ස්වාමියා ළඟ නෑ කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලාට කියනවා නෑ මහණෙනි මේ පතිපූජිකාව ඉන්නේ කලින් හිටපු ස්වාමියා ළඟමයි කියවා. ඒ එයාට අර දැන් අපි සමහරට ඔබ මෙතන ඕන තරම් ඇති දිවි ලෝකෙකින් ආපු අය. ඕන තරම් ඇති මේ ඔබ අතර දිවි ලෝකෙන් ආපේ ඕන තරම් ඇති. එහෙම පුළුවන්කම තියෙනවා. ජීවිතයේ මිනිස් භාවය ලැබලා මේ ජීවිතයේ මනුස්ස භාවය ලැබපු අය ඕන තරම් අපි අතර ඉන්නවා. ඒ වගේම අපාය ගිහින් මේ කර්ම විපාක අවසන් කළා ආයි මනුස්ස ලෝකයට ආපු අයත් ඉන්නවා. දැන් අපිට තියෙන්නේ ඊළඟ ජීවිතයේට සැබෑම ආරක්ෂාවක් මේ ජීවිතේ සැබෑම ආරක්ෂාවක් පිණිස අපි තම තමන් විසින් කරගත යුතු දේවල්. ඒකට තමයි අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යාම, උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ යාම, ශ්‍රාවක සංගරත්නී සරණ යාම මේ සරණ යාම තමයි අමාරුවෙන් කරගන්න තියෙන්නේ. මොකද අපි බුද්ධං සරණං ගච්ඡාම කියලා සරණ යන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේවනුසාන බුද්ධ භගවා කියලා මේකේ මේ ගුණයන්ගෙන් යුක්ත බුදුරජාන් වහන්සේ සරණ යන්නේ කියන කාරණේ මතක තියාගන්න ඕනේ. ඊළඟට ධර්මය සරණ යනවා. ඒක ස්වාක්කාතෝ සම්දික්තිකෝ අකාලිකෝ ඊපස්සිකෝ කියලා තියෙන්නේ. එතකොට ඒක දැනගන්න නම් අනිවාර්යයෙන්ම බුද්ධ දේශනා ඉගෙනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දන්නේ කොහොමද ස්වාක්කාතය කියලා? ස්වාක්කාත කියන එකේ තේරුම මොකද්ද? මනාකොට දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා කියලා දැනගන්න නම් මනාකොට දේශනා කරපු එකක් අපි දැනගන්න ඕනේ. ඒ ධර්මයේ සම්දික්තික බව දැනගන්න සම්දික්තික කියලා දැනගන්න ධර්ම දැනගන්න ඕනේ. තීදුර දැනගත්තාම හිත පහද ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන හිත පහදවා ගන්න ඕනේ. එතකොට තුනයි. ඊළඟට පංචශීලයේ තියෙන ඔබට ආරක්ෂා කරගන්න ඕනේ. හතරයි. ඊළඟට දන් දීම. මට දන් දීමක මතක් වුණේ මේ දැන් මතක් වුණා. ඉස්සරහ වාඩිලා ඉන්න අපි රංජිත් කරුණරත්න මහත්තයා මේ බුද්ධ ගයාවේදී වෙච්ච දෙයක්. රංජිත් කරුණරත්න මහත්මයා බුදුන් වඳින්න බුද්ධ ගයාවේ ගියා. ඒතර සීවලි හාමුදුරුව කිව්වා මේ මහත්ය අපිට මේ පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. මිනිස්සුන්ට හරි අමාරුයි පායන කාලෙට මේ වතුර බොන්න මිනිස්සු වෙනවා. මිනිසුන්ට මේ කූලර් එකක් අරන් දෙන්න කියලා කිව්වා කිව්වට පස්සේ මහත්තයා එකපාරටම එව ස්වාමීන් වහන්සේ කීයක් යනවද ඊට පස්සේ කිව්වා මේකට ඉන්දියන් සල්ලි රුපියල් කීයක්ද මහතේ උනේ? ලක්ෂයක්. ලක්ෂයක් යනවා කිව්වා. ඉතින් දැන් මමත් එතනට ගියා. ගියා මේ මාත්තා කිව්වා ස්වාමීනි අපි මේ අදහසින් ආවේ නෑ. මේ මේ වේදම් කරන්නයි අපි මේ ආවේ අපේ ගමන් බිමන් වලට. කියපු ගමන් මම මෙන්න දුන්නා කිව්වා. මොන්නේ හදන්න කියලා. ඉතින් මං කල්පනා කළා ආන්න. දාණය. දෙකද මේ හිතන්නේ නැති වෙලම දුන්නා. මේක අපේ ජීවිතවලට සාමාන්‍ය ජීවිතවල තිබිය යුතු පොදු එකක් මේ. දැන් ඔබ හිතන්න පුළුවන් ඒක මගේ ජීවිතෙත් මම පුරුදු කරනවා. අපි දානේ පුරුදු කරනවා. සීලේ පුරුදු කරනවා. මේ වගේ ඒක අර බුද්ධ දේශනාවේ තියෙන කොහොමද මේ අත හොදගෙන ඉන්නවා කියලා. ඒක ලෑස්ති වෙලා. මේ ඊළඟ දානපති එක්කෙනෙක්. දායමස ජයකුඩි මහත්තයා. කියන දේ එකපාරට දෙනවා. ඉතින් ඒ නිසා මේ දීම අපේ ජීවිතවලට විශේෂයෙන්ම පුරුදු වෙලා තියෙන්න ඕනේ දෙයක් මේක පින් රැස් කරගන්න උවමනා කරන එක්තරා පිළිවෙලක් ඊළඟට අපි දන් දීම පුරුදු කරලා තියෙන්න ඕනේ සීලේ තියෙන්න ඕනේ උතුම් තුනුරුවන් ගැන සිහි කරලා තියෙන්න ඕනේ ඊළඟට මහන්සි ගන්න පින්වත්නි තව එකක් තියෙනවා ඒ තමයි නුවණින් වසීම නෝනින් ඉමසන්න ඕනේ අපිට මේ ලැබිච්ච ජීවිතේ අනිත් එකක් නේද? මේ ජීවිතේ වෙනස් වෙලා යන එකක් නේද? මේ ජීවිතය තුල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාදයේ ක්‍රියාකාරීත්වයක් නේද? අන්න මේ විදිහට හේතුඵල ධමයෙන් මේක පුරුදු කරන්න පටන් ගත්තාම එයාට ප්‍රඥාව වැඩෙනවා. දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් තියෙනවා යා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගිහින් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගිහින් තියෙනවා. එතකොට මේ තිසරණේ බාහිර එකක්ද තමා තුල තියෙන එකක්ද? තමන් තුල තියෙනවා. ඊළඟට සිල්ලක්කම පංචශීලයේ තියෙනවා අපට. එතකොට හතරයි. ඊළඟට ත්‍යාගය, දන් දීම තියෙනවා. ඊළඟට ප්‍රඥාව බුද්ධ දේශනාවක් මට හම්බ වුණා. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක ගිහි කෙනෙකුට පින්වත මම දකින මිනිස්යාගේ උතුම්ම ධනය තමයි ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ. මිනිස්යාගේ තියෙන උතුම්ම ධනෙ ලෝකෝත්තර ප්‍රඥාව කියනවා. මේ ප්‍රඥාව පිණිස යම්කිසි වෑයමක් ඔබ ගන්න. ඒක අසාර්ථක වෙයි කියලා හිතන්න එපා. ඒ ප්‍රඥා පිණිස වෑයම ගනිද්දී විශේෂයෙන්ම දෙයක් කරන්න ඕනේ. ඒ තමයි නිහතමානී ප්‍රඥාව. ඇයි නිහතමානී ප්‍රඥාව කියන වචනේ මට පාවිච්චි කරන්න උනේ? ඈ? නිහතමානී ප්‍රඥාව කියන්නේ මොකද? සමහර අය ඉන්නවා ওই බන් කැල් ටිකක් අල්ලගෙන ඉගෙනගෙන හරියට ඒ ගැන හිතට අරගෙන අසාර්ථකයි. ධර්මය අපිට තියෙන්නේ මම ධර්මයේ දන්නවා නුඹ දන්නේ නැහැ කියන්න නෙවෙයි. ධර්මයේ තිබෙන්නේ ජීවිතය අවබෝධ කර ගැනීමට පමණයි. සමහර අය ඉන්නවා මේ ධර්මයේ පොඩක් ඉගෙනගෙන අනිත් එක්කෙනාට වඩා මමයි දන්නේ කියන අදහසින් හා කියාපම් බලන්න අර විස්තරය කියලා නහනවා. අරයා දන්නේ නැහැ ඉතින්. ඊට පස්සේ පල් කරනවා. කවදාත් කරන්න එපා. ධර්මය අවබෝධ කරන්න එක බාධාවක්. Tamanට ඊළඟ එක සමහර අය ඉන්නවා ධර්මය ගැන ලොකු දැනුමක් නැහැ. ශ්‍රද්ධාව තියෙනවා. කවදාවත් යාව මනසින් වැටෙන දෙයක් කියන්න එපා. ඇයි? Tamanට ධර්ම අවබෝධ කරන්න බාධා වෙනවා. ලොකෝ පිරිසක් ඉන්නවා සමාධියක් දියුණු කරපු නැති. කවදාවත් ඒගොල්ලන්ට අයියෝ මහා ලොකුට දැන් ධර්මය ඉගෙන ගන්න. ඔයා ධර්මෙ මෙච්චර ඉගෙන ගන්න. කෝ ඔයාගේ සමාධිය දැන් බලන්නක මම මම මෙහෙම ඉන්නවනේ. කිසි දවසක කියන්න එපා. ඇයි ඒ? Tamanට ධර්මය අවබෝධ කරගන්න එක බාධාවක් වෙනවාමයි. ඒ මොකද අනිත් එක්කෙනා මනසින් වැටෙනවා, හිතෙන් අඬනවා. ඒතර හිතෙන් අඬනකොට එයා ඒ හිතෙන් අඬන්න යාව ඇඬෙව්වේ කවුද? තමන්ගේ වචනේ. එතකොට යාට ඒකෙන් පින් රැස් වෙන්නේ ඒ නිසා කවදාවත් තව කෙනෙකුගේ යම් කිසි දෙයක් ගුණවත්කමක් බාල්දු කරන්න තමන්ගේ ධර්මඥානෙ පාවිච්චි කරන්න එපා. ඒක යහපත පිණිස පවතින්නේ සමරසිංහ අම්මා ගැන මට වචන කීපයක් කියන්න තියෙනවා. සමරසිංහ අම්මා මට මතකයි ඉස්සර ඉඳලා. මං හිටියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මීට අවුරුදු 10කට කලින් ධර්ම දේශනා කරලා එනකොටම අම්මා කෙනෙක් පහළ ඉන්නවා. පඩිපෙළ ගාව ඉන්නවා. කම්පින්. ඊට පස්සේ දෙකට නමලා කොල කෑලා දීලා දුවනවා ඕන්න ඕක බලන්න කියලා. ඒකේ තියෙන්නේ කවියක්. ඒ අම්මට හිතුණාම කවියක් ලියලා දීලා යන වෙලම හිතෙනවා කවිය. ඒ අම්මා කිව්වේ ඇත්තේ බොරු නෙමෙයි. ඒ අම්මට කවි හැදෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් අම්මා ඒ අම්මගේ ආසාව ඉෂ්ට කරන්නයි මම මේ හැම එකටම කැමති වුණේ. නැත්තම් මම ෆොටෝ වලට කිසිසේත්ම කැමති නෑ. මගේ ළඟ එක ෆොටෝ එකක්වත් නෑ මගේ ෆොටෝ. මගේ ළඟ තියෙන්නේ අමත ගවේෂණාදගේ පින්තූරේ විතරමයි. මට ෆොටෝ ඇල්බම් නෑ. මම ෆොටෝ එකතු කරගෙන නෑ. මට කිසිම දෙයක් නෑ. නමුත් ඒ අම්මගේ හිත සතුටු කරන්න මම ඊ ඔක්කොටම කැමති වුණා. ඉතින් මං ඉතින් ඒකෙන් ආශිර්වාද කරන අම්මට ඒ අම්මට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඒ පින හේතු වාසනා වේවා කියලා. ඒ වගේම පින්වත්නි මේ අනුරාධපුරයේ පින්කම දැන් ඔන්න ලෑස්ති කරගෙන යනවා පිරිස. මෙහෙන් ඉතින් පින්කම තියෙන රෑ නිසා විවේකයෙන් යන්න පුළුවන් කරදරයක් නැහැ. ඊළඟ මොන හරි කාලා බීලා හවස මළුවට ආවම ඇති. ඊට පස්සේ කැමති පිරිසට පුළුවන් මළුවේ උදේ වෙනකන් ඉන්න. උදේ වෙනකම් අපි ඒක මේ වන්දනා කරනවා. ඉතින් ඒ නිසා මම දැන් ඔබට සද්ධාම ඇති වෙන්න දෙවුරන් විහෙර වන්දනා කරමු. එවුරන් වේරේ බුදු පිළිමයක් නැහැ. චෛත්‍යයක් නැහැ. විහාරයක් නැහැ. නිකම්ම නිකන් පදනම මතුවලා තියෙනවා gadol වලින් අත වෙච්චර ඇති. ලස්සන මල් වල තියෙනවා. නමුත් හිතන තියෙන සුන්දරත්වය දන්නේ ධර්මයේ දැනගත්තොත් විතරයි. ඒක අම්ම කෙනෙක් කියනවා මුකුත් නෑනේ gadol විතරනේ කියනවා. ඇයි අම්ම දැක්කේ gadol විතරයි. මේ බලන දිවුරංගෙට දකින්න පුළුවන් දේවල්. සවැත් නුවරමේ දෙවුරම් විහෙරේ ගෞතම මුනි දුන් වැඩ ඉන්නේ ලොවට උතුම් වූ මුනිඳු දකින්නයි දැන් අපි සමදෙන මේ අන් අනාථ පින්ඩික නැනති උපාසක රන්කහවනු මෙහි අතුරන්නේ ජේත කුමරුගෙන් ඉඩම ලබාගෙන දෙවුරම් විහිරයි තනවන්නේ සුවඳ සඳුන් හර ඒ ගඳ කිලියෙහි සම්මා සම්බුදු හිමි වැඩ ඉන්නේ සියලු සතුන් හට නිවන් සැපත දෙන සමිඳු දකින්නට අපි යන්නේ සූවිසි වසරක් වස්සානය තුල සවැත් නුවරමයි වැඩ උන් දම්සක් පැතිරී මොහන්දුර වෙනසී මග ඵල නිවනින් සනසින්නේ මහනිල් මල්ගෙන මහනිල් සුවඳ සඳුන්ගෙන සමිඳු දකින්නට අපි එන්නේ දෙවුරම් විහිරේ පාලුව පැතිරේ කවදද සමිඳුන් දැකගන්නේ අපගේ මුනි රජු සිහි කර ගන්ටයි අනද බෝධිහිමි අනද වැඩ ඉන්නේ ඒබෝ රජු ඇඳ බුදු සමිඳුන් දැක පින් රැස් කරගෙන සනසින්නේ අවන්ති දේසෙන් සමිඳු සොයා සෝන තෙරුන් ලෙස අපි එන්නේ සුපාරක නම් පටුනෙන් පැමිණුන බාහිය විලසින් අපි එන්නේ කිරිසොයමින් යන වසු පැටියන් ලෙස අපේ සම්බුදුන් අපේ සොයමින්නේ දෙවුරම් වෙහෙරට අද අපියාවිට සමිඳු නැති නිසා ලතවෙන්නේ සැරියුත් මුගලන් රාහුල කස්සප නන්ද තෙරුන් ආනන්ද තෙරුන් නේ නේක ගුණෙන් යුතු ඒ මහරහතුන් ඒ දැක ගන්නට දැන් නොලැබෙන්නේ පිනැති විශාඛා සුමන සුජාතා චූල සුභද්‍රා කොහි ඉන්නේ හත් ආලවක පිනෙති උපාසක දැක ගන්නට දැන් නොලැබෙන්නේ අනාථ පින්ඩික පිනෙති උපාසක දෙව්ලොව ඉපදී තුටුවන්නේ දෙවුරම් වෙහෙරට එනයි දෙවියන් මෙලෙසින් සංගගුණ පවසන්නේ සංඝ ගුණ ඉතිරුණ නැනවත් නිසිවරු දෙවුරම් විහෙරේ වැඩ ඉන්නේ ධර්මරාජ වූ මගේ බුදු සමිඳුන් දකිනාවිට සිත සැනසෙන්නේ පවුනොකිරීමෙන් කුසල් වැඩීමෙන් නුවන උපදවා ජයගන්නේ සිල් සුරැකීමෙන් බවුන් වැඩීමෙන් පිරිසිදු බව ලොව ලැබගන්නේ උපන් කුලෙන් හෝ මිල මුදලෙන් හෝ පිරිසිදු බව නැත සැලසෙන්නේ සම්බුදු සසුනේ පිහිට ලබාගෙන උත්තම සැනසුම ලැබගන්නේ අනාථ පින්ඩික දෙවියන්ගේ බස දෙවුරම් වෙහෙරෙදී සිහිවන්නේ අපේ බුදු සමිඳුන් නුවණැති රහතුන් නුවණැති කවදාදු අපි දැකගන්නේ සක්මන් මළුවට සමිඳු වඩිනවා සක්මන් කරමින් වැඩ ඉන්නේ සත්හැවිරිදියූ සෝපාකහිමිත් එහි සමිඳුන් පසු පස වඩිමින්නේ අනුතත්ත විල අනුතත්ත නාරජ්ජු රවටා පැන් කොතලෙට පැන් ගෙන එන්නේ සත්‍ය විරිදියෝ සුමන රහත් හිමි බුදු සමිඳුන් වෙත පැමිණෙන්නේ බනපාඩම් නැහැ වාසනාව නැහැ චූල පන්තකත් හඬමින්නේ දෙවුරම් විහෙරේ දොරටුව අභියස බුදු ගුණ සිතමින් පසුවන්නේ මහා කරුණික බුදු සමිදානං ඒ දොරටුව වෙත වඩිමින්නේ හිස අතගාමින් ඒ පොඩි සමිඳුන් අමානිවන් වෙත ගෙන යන්න සන්නැතිවී ඇඳිවත නැතිවී පටාචාරමෙහි පැමිණෙන්නේ පින්වත් නැගනිය සිහියර ගන්නේ බුදු සමිදානන් පවසන්නේ භික්ෂුණියක වී ඇය සැනසෙනවා සියලු සෝක දුක නැති වෙනවා ලෞතුරු සසුනක පිහිට ලබන්නට රැස් කරගත් පින ඇති වෙනවා අන්ධ වනයේ වැඩි තෙරණි සුභාවන් ඇසක් අතටගෙන පැමිණෙන්නේ මගේ බුදු සමිඳුන් දකින විටම ඒ ඇස සුවපත් වී සනසින්නේ ඇඟිලි දහසකින් මාල ගොතාගෙන ගුරු පූජාවට සරසින්නේ සම්මා සම්බුදු සමිඳු වඩින්නේ අංගුලිමාලද සුරකෙන්නේ දරාකසාවත අංගුලිමාලද අරහත් ඵලයට පත් වෙන්නේ ගැබිනි මවක් වෙත වඩිනායේ හිමි කරුණාවෙන් සිත සලසන්නේ දෙවුරම් වෙහෙරෙහි හිමි වැඩ සිටිමින් උතුම් දහම් සක වතුරන්නේ ධර්මිටියක් බැඳ පැමිණෙන චිංචිය බුදු හිමිනාමය කෙලසන්නේ මෙත් කරුණාවෙන් පිරුණු සිතින් යුතුය සමිඳුන් නිහඬව වැඩ ඉන්නේ චින්චියගේ දර මිටිය කැඩී ගොස් දෙවුරම් වෙහෙරෙන් පැන යන්නේ අටලෝ දහමෙන් කම්පා නොවනා නිකලස් ගුණයෙන් බබලන්නේ අපගේ ගෞතම සම්මා සම්බුදු සම්මා සමිඳු දකින්නට අපි එන්නේ මේ දැන් වැඩියා වාගේ පෙනෙයි මට කොහිද සමිඳුනේ වැඩ ඉන්නේ ඒ බුදු සිවුරේ පාට පෙනෙයි මට ඇයිදෝ බනපද නැසින්නේ ඇසුනා සමිඳුනී ඇසුනා අපටත් ඒ සම්බුදු බණ පද ඇසුනා ලැබුණා සමිඳුනි ලැබුණා අපටත් ඒ ශ්‍රද්ධා ලාභය ලැබුණා දැනුණා සමිඳුනි අපටත් දැනුණා සසරෙහි ඇති අනතුර දැනුණා දුටුවා සමිඳුනි දුටුවා ඒ අප නිවන් දකින්නේ මග දුටුවා අපගේ ගෞතම අපගේ සම්මා සම්බුදු සමිඳුන්ගේ බුදු සසුනේ සිල් ගුණ දම් රැක නිවන් දකින්නට නිවන් අපහට පින් ඇති බවදනුනි කල්ප ගණනකින් දකිනු නොහැකි බුදු සසුනක සිරි දැකගන්නේ නටබුන් පිරිමේ දෙවුරම් වෙහෙරේ ජීවමාන හිමි දැකගන්නේ කාත් කවුරුවත් නොමැති නමුත් මෙහි සම්බුදු බණ පද රැව් දෙන්නේ ඇතිවි නැතිවි යන ලෝ දහමට යන නොවැලෙන දහමකි හමුවන්නේ රැස් කරනා පින එයි පසු පස්සේ සැප සලසන්නට හැමතිස්සේ මේ රැස් කරනා පින එනවාමයි යන යන ගමනේ පසුපස්සේ සීල සමාහිත සීල නුවණ වැඩිගෙන නිවනට යන මග වැටහෙවා දහම කියා දෙන කලන මිතුරු හැම নিরතුරු ඇසුරට පත් වේවා ශෝක කෙලස් නැති සීත නිවන් ඇති සදහම් මග මට සදහම් සිහි වේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන් සුව වැටහේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන් සුව වැටහිවා සාදු සාදු සා